කියන එකක් වෙනවා. එතකොට ගහ දන්නෙත් නැහැ, හුළඟ දන්නෙත් නැහැ. ඒ වගේ රූපය නිසා මෙබඳු සංඥාවක් පහළ වෙනවා, නාම ධර්මයක් පහළ කරනවා කියලා රූපය දන්නෙත් නැහැ. රූපය දන්නේ නැහැ මෙබඳු නාම ධර්මයක් රූපය නිසා පහළ වෙනවා කියලා. නාම ධර්ම දන්නෙත් නැහැ මම රූපය නිසා පහළ වුණා කියලා. මෙන්න මෙබඳු සිද්ධියක් වෙනවා. හරියට කණ්ණාඩියකට ඉදිරියෙන් තියෙන ඡායාවක් වැටුනහම කණ්ණාඩිය දන්නෙත් නැහැ ඡායාවක් වටනවා කියලා ඡායාව දන්නේ මම දැන් කණ්ණාඩියේ ඉන්නවා කියලා නමුත් ප්‍රතිබිම්බයක් වටන ධර්මතාවයක් වෙනවා වගේ මේ ප්‍රසාදයේ ඉදිරි පිටට යම් වස්තුවක් ඇති වුණොත් අපිට හම්බ වෙන්නේ රූප කලාප කලාප තියෙන දේ ප්‍රසාදයේ හරහා අපිට හම්බ වෙන සංඥාව ලොකු කළා හම්බ වෙන්නේ හරියට අපි කිව්වොත් මෙහෙම දැන් ඊටාම චූටි අකුරු තියෙන පොතක් ගත්තොත් අර ලොකු කරලා බලන කණ්ණාඩියක් තිබොත් අපිට හම්බ වෙනවා අපිට හිතට මේ කණ්ණාඩි මේ ලෙන්ස් එක හරහා හිතට දැනෙන්නේ ලොකු අකුරක සංඥාවක්. මෙහෙම සංඥාවක් දැනෙද්දි අතන තියෙන තාම චූටි අකුරක් නේද? තේරෙනවද? එතකොට නමුත් අපිට හිතට අහුවෙන්නේ ලොකු අකුරක් නේ. මේ මෙහෙම ලොකු අකුරක් හම්බුනේ මොකක් හින්දාද? අර අකුර හින්දාද? නෑ අර මැද ඒ අකුරයි ඇහැයි අතර තියෙන ලෙන්ස් එක නිසා. ඒ වගේ මේ කර්මයට හැදුණු ප්‍රසාදය කියන්නේ මේ ලෙන්ස් එකක්. හරිද? මේ කර්මයට හැදිලා තියෙන්නේ රූප කලාප තියෙන තැනක මෙහෙම නිමිත්තක් පහළ කරලා දෙන දෙන්න පුළුවන් විදිහට හිතට. අපිට මේ පෙන්නන දේ ඇත්තක් නෙමෙයි කියලා කියන්නේ යථා භූතයක් නෙමෙයි කියලා කියන්නේ මේ කර්මයට හැදුණු ඇහැ හරහායි මේ අපිට මෙහෙම සංඥාවක් පහළ වෙන්නේ මේ විදිහට පේන්නේ මේ ප්‍රසාදය හරහායි. දැන් අපි කියමු දෙවිවරු කියන්නකො. දැන් දෙවිවරුන්ටත් මේ වගේම ඇස් කන් තියෙන දිවනාස තියෙන අතපය තියෙන ශරීරය තියෙනවා. මේ ලෙන්ස් එක ප්‍රමාණවත් නැහැ ඒ රූප දකින්න. බෑ. දැන් ඒද තියුම් අර වගේ රූප වලින් හැදිලා. මේ ඇහෙන් දකින්න පුළුවන් මේ මට්ටමක් විතරයි. දැන් දෙවි කෙනෙක් වගේ මෙතන හිටියොත් අපිට පේනවද? පේන්නේ. ඊට පස්සේ ඒ දෙවියන්ට කර්මයට හැදුණු මට්ටමට අපිව පේනවා. නමුත් දෙවියන්ට බ්‍රහ්මෙක්ව පේන්නේ දැන් බ්‍රහ්මෙක් එහෙම ආවොත් දෙවියන්ට පේන්නේ නැලු. සහම්පති බ්‍රහ්මයා ඔය සෞතිසාවේ ධර්මානම් දිව්‍ය සභාවට එන්නේ දල ආත්ම භාවයක් මවාගෙන කියන. ඒ කියන්නේ රළු ආත්ම භාවයක් මවාගෙනයි බ්‍රහ්මයා දිව්‍ය ලෝකෙට එන්නේ. දිව්‍ය ලෝකේ දෙවියෝ රළු ආත්ම භාවයක් මවාගෙනයි මනුෂ්‍ය ලෝකෙට එන්නේ. තේරෙන්නේ? එතකොට නමුත් තව රූපේ ඔබට යනවා. දැන් ඒ ප්‍රඥාගේ රූපයක්. හරිද? ඒ රූපෙද මනෝමය මට්ටමේ රූප නමුත් මේ ඇහැට පේන්නේ. ඉතින් මම ඒ කිව්වේ එතකොට මේ දැනට අපිට මේ ඇහැ ඇහැ හැදිලා හැදිච්ච මට්ටමට පේන දේ මිසක මේ සැබෑ මට්ටම නෙමෙයි මේ පේන්නේ. අපි ධම්මට්ටි ඥානය කියලා ඉගෙන ගන්න ඇහැට පේන මට්ටම නෙමෙයි ඉගෙන ගන්න ඕනේ සැබෑ මට්ටම. ඒ කියන්නේ අපි දැක්කත් නොදැක්කත් පවතින ඇත්තක් තියෙනවනේ. ඒ මට්ටම තමයි අපි නුවණින් ඉගෙන ගන්න ඕනේ. අපිට හම්බ වෙන මට්ටම ඇත්ත නෙමෙයි කියන නුවණක් එතකොට අපිට එන්නේ මේ හම්බ වෙන මට්ටම මනස පිළිබඳ වූවා. හිත පිළිබඳ වූවා. කර්මයට හැදුණු මේ ප්‍රසහද හරහා අපිට හම්බ වෙනකොට අර චූටි අකුරු තිබුණු පොතේ අපිට පේන්නේ මේ ඇහෙන් බැලුවාම අර ලෙන්ස් එක තියලා බැලුවාම ඔන්න අපිට පේනවා. කියන්නේ ඔන්න ඒ මට්ටමට සංඥාවක් අහු වෙනවා. නේද? නමුත් ඒ හිතට අපිට තේරුණා කියන සංඥාවක් ඒ මට්ටමට අපිට සංඥාවක් පහළ වෙන්න මේ රූපේ නෙමෙයි අර වීදුරු කණ්ණාඩිය ලෙන්ස් එක උපකාර වුණා වගේ. තේරෙනවද? මේ රූප කලාප කලාප එකතු වෙලා තියෙන තැනක රූප කලාප කලාප තියෙන මට්ටමකම අපිට පෙවුනොත් අම්මා තාත්තා අයියා අක්කා කියලා මෙහෙම විපාක විඳින්න බෑ අපිට. දැන් රූප කලාප ගොඩක් විතරක් පෙවුනොත් හැඩයක් වෙන්නේ නැතුව නේද? නමුත් එහෙම රූප කලාප තියෙන තැනක මෙහෙම හැඩයක් පහල කරලා හිතට අල්ලා දෙන්න පුළුවන් ස්වභාවයක් තමයි මේ ප්‍රසාද වලින් කරන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ ප්‍රසාද හරහා හිතට පහල කරලා දෙන මේ සංඥාව නැතිනම් අපිට තේරෙන දේ වස්තුවේ තියෙන දෙයක් නෙමෙයි කියන නුවණ අපිට එන්නේ මේ ධම්මට්ටි ඥානය හරහායි. අපිට මෙහෙම පෙවුනට අපිට මෙහෙම පෙවුනට පවතින ඇත්ත මෙන්න මේකයි කියලා අපි තේරුම් අරගෙන තියන්නට ඕනේ. තේරෙනවද මේ කියන්නේ? තේරෙනනේ? එතකොට මොකද දැන් අද අපි හිතාගෙන ඉන්නේ අපිට පේන දේ තියෙන දේ නැත්තම් පේන දේ ඇත්තයි කියලානේ. නේද? අපිට පේන දේ තියෙන දේ හෝ පේන දේ ඇත්ත නෙමෙයි මේ පේන දේ ඇත්ත වෙන්නේ කාම භූමිය තුල ඉන්න කෙනාටයි. දැන් මේ කාම ලෝකෙට මේක ඇත්තක්. කාම ලෝකෙට මේක ඇත්තක් නොවනවා ජීවත් වෙන්න බෑ. නමුත් අපි දැනගන්නට ඕනේ කාම ලෝකයේ තුලද අපි උපන්නේ යම්කිසි කෙලෙසයකින් අවිද්‍යාවේ යුක්ත වීමෙන් අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් තමයි අපි කාම ලෝකයකට උපන්නේ. කියන්නේ යම් කෙලෙස්යකට විපාකයකටයි මෙහෙම පේන්නේ. මේ මට්ටමේ අපි රැඳෙනවා කියලා කියන්නේ ආයෙත් මේ මට්ටමමයි අපිට හම්බ වෙන්නේ. දැන් මේ තියෙන පෙනෙන මට්ටමේ රූපයකට අපි ඇලෙනවා කියලා කියන්නේ කැමති වෙනවා කියලා කියන්නේ මේ මට්ටමේ රූපයක් පෙනෙන විදිහට මෙබඳුව හැක්ම අපහු ලැබෙනවා කියන එකයි. ඇයි මේ මට්ටමේ රූපයකට අපි කැමති නම් මේ මට්ටමේ රූපයක් බලන්ද මේ මට්ටමේ රූපයක් ඇසුරු කරන්ද අපිට ආපහු මේ මට්ටමේ මැහැක් ලබා ගන්න වෙනවනේ නේද? එතකොට ඒ එයින් ඔබකට යන්නේ නැහැ අපේ. ඒට වඩා දියුණු වෙන්නේ නැහැ. මේවට මේ එකයි මේ කාමයට තණ්හාව තියෙන තා කාම ලෝකෙම උපදිනවා කියලා කියන්නේ. එතකොට දැන් ධම්මටිඥානය කියන එකේදී අපිට ඕනකම තියෙන්නේ අපිට මෙහෙම පෙනෙන තැනක පවතින ස්වභාවය මෙන්න මෙහෙමයි රූපය කියන එක තියෙන්නේ කියලා නුවණක් තියෙන අනුමානෙට. එහෙම නුවණක් තියෙනකොට අපි දන්නවා මෙහෙම තියෙන තැනක අපේ හිතට මෙබඳු ස්වභාවයක් පෙනෙන්නේ අපිට රූපේ රූපයක් පෙනෙන්නේ මෙහෙම මේ ප්‍රසාද හරහායි. මේ නැත්තම් අපි කියමු චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද කියලා ප්‍රසාද හයක් තියෙනවනේ අපිට. මෙන්න මේ කර්ම ඕවට කියනවා කර්මජ රූප කියලා කර්මයෙන් හැදුණු රූප මේ ඇහැ කන දිව නාසය කියන්නේ කර්මයට සකස් වෙච්ච රූප. අපි ඒ මිලදීලා අරගෙන තියෙන්නේ මේ මට්ටමේ කැමරා ලෙන්ස් එකක් ඒකයි. හරිද? ඒ හින්දා ওই මට්ටමට තමයි හම්බෙන්නේ මේකට තියෙනවා පෙනෙන හර්ට් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයට විතරයි පේන්නේ. ඊට එහා කැමරාවක් ගන්න උනොත් ඊට වඩා ටිකක් මිල අධිකයි. ඒ කියන්නේ කුසලයේ නැමැති විලෝණේ. ඊට වඩා සියුම් කැමරාවක් ගන්න නම්. එතකොට මේ දැන් අපිට මුලින්ම ඕන වෙනවා ධම්මති ඥානයේදී අපි කතා කළේ රූපයේ ගැන ඒ කියන්නේ එතකොට මේ මං කිය අපිට හම්බ වෙන දේ ගැන නෙමෙයි මම මේ කියන්නේ. අපි ලෝකයා විඳින රූපේ ගැන නෙමෙයි මේ කියන්නේ. අපිට වේවා තෞතසාගති දෙවියන්ට වේවා බ්‍රහ්මන්ට වේවා කාට මොන මට්ටමකට රූපය නැවුණත් කාටත් පොදු විදිහට රූපයේ රූපයේ ස්වභාවයෙන් පවතින ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත කියන එක කෙනා කෙනාට මොන විදිහකට පේන්න පුළුවන්. ඇහි වෙනස්කම් මත. නමුත් පැවැත්මේ ඇත්තක් තියෙනවා. නේද? එතකොට අන්නේ පැවැත්මේ ඇත්ත අනුමානිත සත්පුරුෂෙන් අහලා දැනගන්න එකටයි ධම්මටිප ඥානය කියලා කියන්නේ. එතකොට ඔන්න දැන් රූපයේ පිළිබඳව අපිට හම්බ වෙන්නට ඕනේ ඇස් වූ රූප, කන් වූ රූප නැතිනම් හතර ශ්‍රවුන් දික් රූප නැහැ යථාභූත ස්වභාවයට යථාභූත ස්වභාවය හැම වෙලාවෙම තියෙන රූප කලාප මට්ටමක මෙහෙම තමයි රූප ඇදිලා තියෙන්නේ. ඒකයි දැන් ආහාරය කියලා කියන්නේ කන බොන ආහාර නිසා රූප හැදෙනවා කියලා. ආහාර කියලා කියන්නේ pāli වචනයක්. ආහාරති කියන්නේ ගෙනෙනවා කියන එක. ඕජට්ටමකං රූප කලාපං ආහාරතිති ආහාරෝ. ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප ගෙනෙන නිසා ආහාර කියලා කියන්නේ. දැන් අපි කියමු ඕනම පෙනෙන දෙයක් අරගෙන අපිට කඩලා, වේලලා, කුඩු කරලා, පොළලා අහසේ වුණත් යවන්න පුළුවන් නේ. බැයිද? දැන් අපි මිනිස්සෙක් කියලා පේන කෙනෙක් ගන්නකො. හොඳට වේලලා, කුඩු කරලා අහසේ පොළලා යවන්න බැයිද? පුළුවන්. මේ මිනිස්සයා නෙමෙයි මේ රූපේ හැටි. එතකොට මේ අපිට පේන මට්ටමක තිබුණාට සැබෑවටම රූපේ ඒ විදිහට තියෙන හින්දා නේද එහෙම කරන්න පුළුවන්. එහෙම නැතිනම් කරන්න පුළුවන් දෙයක්. බෑ. ඒ කෙරුවා නෙමෙයි ඒ රූපේ සදා ස්වභාවයටපත් වෙනවා. නේ? ඉතින් අන්න ඒ වගේ මේ නිබඳු රූපයක් තමයි රූපය ඇත්ත. ඒබඳු රූපය නිසා ඒබඳු රූපයක් මේ ප්‍රසාදය කියන එක හැදිලා තියෙන්නේ ඒබඳු රූපයකින්ම. නමුත් කර්මයට මේ ඔක්කොම එකට එකතු කරලා ඔපේ ස්වභාවයක් මතු කරලා තියෙනවා. හරිද? කැඩපතකට යමක් වටනහම ඡායාව එනවා වගේ මේ ප්‍රසාදය හරහයි මේ ප්‍රසාදය හරහයි හිතට අපිට සංඥාවක් පහළ එතකොට අපිට හම්බ වෙන්නේ මොකද්ද? අර පොතක තියෙන කුඩා අකුර වීදුරු හරහා අපිට පේනකොට ලොකු වෙලා පේනවා වගේ මේ තියෙන රූප කලාපවල හිල් නැකිලා මේ හැඩ නැකිලා වෙනම හැඩතලයක් තමයි සතහනක් තමයි උපස්වභාවයක් තමයි ඉදිරිපත් කරන්නේ අපිට. හරියට කැමරාවකින් අර ඉස්සරහ තියෙන නිමිත්ත ගන්නවා වගේ හිතට මෙහෙම සතහනක් අරගෙන දෙනවා. දැන් එහෙම ගත්තටද රූපය තුල එහෙම එකක් තිබුණා නෙමෙයි මේ ප්‍රසාදේ හරහා හිතට මෙහෙම සංඥාවක් පහළ වෙන්නේ. එතකොට ඒද ඒ රූප කලාප දන්නේ නැහැ මන් නිසා මෙහෙම සතහනක් දැන් හිතට පහළ වෙලා කියලා. දැන් මේ පහළ වෙන සංඥාව දන්නෙත් නැහැ මේ රූපය නිසායි පහළ වුනේ කියලා. මේ ටික තමයි රූපය නිසා මෙහෙම සංඥාවක් පහළ වෙනවා. රූප වෙනස් වෙනකොටම මේ සංඥාව නිරුද්ධ වෙනවා. ආපහු යථාභූත ස්වභාවය තමයි අර රූප කලාප කලාප විදිහටම තියෙනවා. වෙන ආපහු මුකුත් වෙලා නැහැ. නමුත් ඔය රූපයයි මෙබඳු මට්ටමක තියෙන රූප ওই රූප ගැටලා මෙහෙම සංඥාවක් පහළ වෙනවා රූප ගැටීම නැති වෙනකොට මේ හිතට පේන දේ නැති වෙනවා කියන එක නොදන්නාකම නිසා අපි හුරු වෙලා තියෙනවා හිතට පෙනුණු දේ දැක්කේ රූපේ රූපේ රූපේ රූපේ කියලා අසුරු කරා. තේරුණා නේද? ඒ හිඳයි දැන් මේ දකින්න දේවල් දැකීමෙන් පස්සේ නැති වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. නැත්තම් අපිට යම් වස්තුවක් පෙනෙන තැනක සැබෑම රූපේ මෙහෙම එකක් ඒ රූපය නිසා පහළ කරලා දෙන සංඥාව නැත්තම් පෙනෙන ස්වභාවය මෙහෙම එකක් ඒ ධර්මතාවය මේ රූප වෙන් වෙනකොටම නැති වෙනවා. අපි අර කියන්නේ මම නිරුංගව දකිනකොටම ජලය වගේ පේනවා අහකට යනකොටම පෙනෙන දේ නැති වෙනවා වගේ මේ විදිහට මේ එහෙම වෙන්නේ ওই නිසයි තේරෙනව නේද එතකොට දැන් මේ රූපයක් නිසා මේ ප්‍රසාදය හරහා මෙහෙම සංඥාවක් අපිට පහළ වෙනකොට දැන් මෙතන තියෙන්නේ රූපේ දන්නේ නාම ධර්ම පහළ කළා කියලා නාම ධර්ම දන්නේ රූපේ නිසා පහළ වුණා කියලා අපි දන්නේම නැහැ. නොදන්න මට්ටමක මේ වෙන්නේ. හරිද? මේ ටික නොදන්නකොටම දැකපු දේ නැත්තම් හිතට ලැබුණු අත්දැකීම ඊගාව හිතෙන් අපි සිහි කරනවා. සිහි කරලා මේ තමයි ගහ. මේ තමයි පුද්ගලයෙක්, මේ තමයි මිනිසෙක් කියලා අර හිතේ තියෙන අත්දැකීම අපි හිතට අරගෙන හිතින් තමයි හදාගන්නේ ලෝකෙ. අපි මම රළු උපමාවක් කිව්වොත් අපි කියමු වේගෙන් මෙතනින් කවුරු හරි ගියොත් එහෙම දකින්නකොටම දැන් දැකලා ඉවරයි. ටක්ගාලා හිතින් සිහි කරගන්න. අර ගිය කවුද? ආ ගියේ මුදියන්ද නේද? කියලා ඔන්න අපි හිතින් උපද්දවල. දැන් මේ දැකපු සිද්ධිය දෙකකින් ඉවරයි. අපි හිතට අරගෙන හිතින් තමයි දැන් අපි හදන්නේ. ආ මේ මුදියන්සේ තමයි මෙතන ගියේ මේ වෙලාවට යන්න ඕනේ. එයා තමයි වෙනදටත් යන්නේ. කියලා අපි එකක් හදා ගන්නවා නේ. දැන් හොඳට තේරෙනවා ඒ සිද්ධිය ඉවර වෙද්දිම අපි හිතට හිතින් ඔසවලා ගත්ත එකකයි දැන් මේ තීන්දුව తీරන තියෙනවා. ওই වගේ අපි නොදන්නවා වුණාට මේකට වඩා 10000ක් ගන්නක වේගෙන් මේ කළා තියෙන්නේ මේක. එතකොට සම්මතිති ඥානය තමයි අර රූපේ අර විදියට තියෙනවා ඒ රූපේ නිසා නාම ධර්ම පහළ වෙනවා නාමයේ රූපේ කියලා දන්නේ රූපේ නාමයේ කියලා දන්නේ ඒ ඒ ධර්මයේ එතන එතන ඇති වෙලා නිරුද්ධ වෙන ස්වභාවය තේරෙනවනේ ඔන්න ওই ස්වභාවය අපිට තේරෙන්න ඕනේ විශේෂයෙන් මේ නාම රූප කියන ධර්මතා දෙකේ පෞද්ගලික ලක්ෂණ ටික අපි තේරුම් ගන්න ඕනේ රූපය කියන එකේ පවතින ස්වභාවය මේකයි කියන එක නුවණින් ඒ බඳු රූපයක් තියෙන තැනකයි මෙහෙම පේන්නේ කියන එක නුවණින් තේරුම් ගන්න ඕනේ. ඔන්න දැන් ඒ විදිහට අපි තේරුම් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කියලා මේ ධම්මටිති ඥානෙ නැතිකම නිසා නැත්තම් මේ රූපයත් රූපය නිසා මේ නාම ධර්ම පහළ වෙනවා කියන එක නොදන්නාකම නිසා අපි හිතින් මේ ධර්මය සිහි කරගෙන මේ තුල තමයි මේ දරුවා මේ ගෙදර මේ ගහ මේ කියලා අපි හිතින් තමයි හදාගන්නේ. හදාගත්තට පස්සේ ආපහු දවසක රූප ගැටිලා අර වගේ සංඥාවක් උපදිනකොට වේගෙන් අපි අතීත මතකේ සිහි කරගන්නවා. එතකොට අපිට මේ මෙතන තියෙන අනිත්‍යතාවය හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නිත්‍ය බවක්මයි. ඒකත් ඕනේ අපි පැත්තකින් තියමු. දැන් මම මේ ධම්මට්ටි ඥානය ගැන කිව්වා. මේ වගේ රූපය නිසා මෙහෙම නාම ධර්මයක් පහළ වෙනවා. රූපේ වෙන් වෙනකොටම නාම ධර්මේ නැති වෙන ඉතුරු නැතුවම නැති හරිද? අපි මුකුත් දන්නේ නැහැ නොදන්න මට්ටමේම හටගෙන නොදන්න මට්ටමේමයි නැති වෙන්නේ. ඒ කියන්නේ අපිට පේන සංඥාව නැති වෙනවා. එහෙම ගත්තොත් ඒ ටික දැක්කොත් අපිට මේ සත්පුද්ගල ආත්ම භාවයේ හදාගෙන තියෙන මනසින් කියන එක අහු වෙනවා අපිට. ඔන්න දැන් ඔය වගේ යථාර්ථයක් තියෙන තැනක රූපය නිසා මෙහෙම නාම ධර්මයක් පහළ වෙලා රූපය නැතිනොත් නැති වෙනවා. කොහොම ධර්මයක් තියෙන තැනක ওই සිද්ධිය නොදන්නා කම නිසා හිතට පහළ වෙන සංඥා අරගෙනයි මේ ඇහැ මේ රූප මේ චක්කු විඥානය මේ කන මේ ශබ්ද මේ සෝත විඥානය කියලා අපි මේ ලෝකයක් හදාගෙන මේ මම මේ අයියා අක්කා දුව පුතා කියලා හිතාගෙන ඉන්නේ. දැන් අපි ඒව දන්නේ නැහැ. දැන් අපිට කෙටි සතහනක් මේකෙන් හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරන මේ ධම්මටිපි ඥානය දීලා පෙන්නනවා මහන්නේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කන අනිත්‍යයි සද්දය අනිත්‍යයි සෝත විඥානය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඇයි බුදුහාමුදුරුවෝ ඇහැ අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද කියන්නේ මොකද අපි ඇහැ කියන තැනක බුදුරජාණන් වහන්සේ දකිනවා අපි රූපය කියන තැනකත් බුදුරජාණන් වහන්සේ දකිනවා නුවණ තියෙනවා ඊට ඔබට අපි කියමු රූප ගැටීම නිසා මේ වගේ චිත්තචෛසික ධර්ම උපදින තැනකයි අපි ඇහැ කියලා පනවගෙන තියෙන්නේ. මේ රූප වෙන වෙනකොට චිත්තචෛසික ධර්ම නිරුද්ධ වෙනවා අපිට පේන්නේ ඇහැ නැති වුණා කියලා. ඕකේ අපි වෙන පැත්තකින් යන්නේ මම මේ කියන දේ කියන්න මට ඕන වුණ වෙන සිද්ධියක් අපි කෙටියෙන් ගමු බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියලා. කන අනිත්‍යයි සද්ද අනිත්‍යයි සෝත විඥානේ අනිත්‍යයි කියලා දේශනා කළානේ. මේ දේශනා කළේ කාටද? ඇහැ තියෙනවා, රූප තියෙනවා, චක්කු විඥානේ තියෙනවා කියලා නිත්‍ය බවක් තියෙන අපිටයි. කනක් තියෙනවා, සද්දයක් තියෙනවා, සෝත විඥානයක් තියෙනවා කියන අපිටයි. ඇවිදින, නිදාගෙන ඉන්න, ඉඳගන්න, හිටගන්න, සක්මන් කරන හතර ඉරියව් පවත්වන අපිට ඇහැක් නැද්ද? තියෙනවානේ. තියෙනවා. S2 තියාගෙනම නේද හතර ඉරියව් අපි පවත්වන්නේ. කන් දෙක තියාගෙනමනේ හතර ඉරියව්වම පවත්න්නේ නේද? එහෙම තැනකටයි මේ බුදුහාමුදුරු දේශනා කළේ එහේ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානේ අනිත්‍යයි කියලා. එතකොට දැන් මෙන්න මෙතන තමයි ශ්‍රද්ධාව අපිට ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් ඇහැ කියන එක ඉපද නිරුද්ධ වෙන එකක් අනිත්‍යයි. කන කියන එක ඉපද නිරුද්ධ වෙන එකක් අනිත්‍යයි කියලා මට නිත්‍ය බවක් හම්බ වුණා. මේ ධර්මතාවයේ එහෙනම් මට හම්බ වෙන දේ සැබෑවක් නෙවෙයි මේක කෙලෙසයක්. වෙන්න ඕනේ. සැබෑවටම කන කියන එක තියෙන එකක් වෙන්න බෑ. කියන තැනක අපිට ශ්‍රද්ධාව කියන එක පිටන්න බෑ. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරු කවදාත් බොරුවක් කියන්නේ නැහනේ. බොරුවක් දේශනා කරනවා. ඈ බුදුහාමුදුරු දේශනා කරනවා අතීත ඇහැ මහණෙනි නිරුද්ධ වෙලා. අනාගත ඇහැ ඉපදිලා නැහැ. වර්තමාන ඇහැක් තියෙනවා නම් අනිත්‍ය වෙනවා. දේශනා කළානේ. හරි. එහෙනම් ඕගලන්ට අතීතයේ ඕගොල්ලන්ගේ ඇහැ පිළිබඳ දැකපු මතකයක් තියෙනවා නම් අහුවෙන්න ඕනේ අතීත ඇහැ නිරුද්ධ වෙලා නම් අතීත ඇහැ ගැන මගේ මතකයක් තියෙනවනේ මේක ඔක්කොම මනෝයි කියලා අහුවෙන්න ඕනේ. අනාගත ඇහැ ඉපදිලා නැතිනම් අනාගතේ මම ඇහැට බෙහෙත් දාන්න යනවා කියන තැනකින් හරි අනාගත ඇහැ ගැන කතා කරන තැනක් තියෙනවනේ මේක ඔක්කොම මනෝයි. මනස පිළිබඳ වූවක් මිසක ඒ ඇහැ නෙමෙයි කියන එක ගැන නුවණක් තියෙනවා. තේරුණානේ? මහන්නේ අතීත රූපය නිරුද්ධ වෙලා අනාගත රූපය ඉපදිලා නැහැ වර්තමාන රූපය අනිත්‍යයි කියලා පෙන්නනවා. එහෙනම් ඔගොල්ලෝ දැකපු රූප තියෙනනේ අතීතයේදී අම්මා තාත්තා අයියා අක්කා ගෙවල් දොරකළු යම්තාක් රූප දැකපුවා තියෙනවනේ. බුදුහාමුදුරුවෝ අතීතයේ රූප අනිත්‍ය වෙලා නම් ඕගලන්ට දැකපු රූප ඇති බවට අද හම්බ වෙනවනේ දැන් විනිශ්චය දෙකක් නේ කෙලින්ම තමන්ට දැනගන්න මේ තමයි ප්‍රපංචය. මේ තමයි කෙලෙසේ. මේ තමයි මනස පිළිබඳ වූවක් මේ. අතීත ඇහැ එහෙනම් නිරුද්ධ වෙලාමයි. අපිට ඇති බවට හම්බ වෙනවා නම් හම්බ වෙන ටික ඔක්කොම කොතෙන්ද ගයිද දැන්? මනස පිළිබඳ වූවක්ම. එයා බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාවයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් අතීත දැකපු දේ දැකපු රූපේ නිරුද්ධ වෙලා නැති වෙලා අනිත්‍ය වෙලා කියලා. අපිට ඇති බවට සිහි කරන්ද හම්බ වෙන්න පුළුවන් නම් එක්කෝ අපි හරිනම් බුදුහාමුදුරන්ගේ වචනේ වර්ධින්න වෙනවා. බුදුහාමුදුරුවෝ හරිනම් අපිට හම්බ වෙන එක වර්ධින්න වෙනවා. දැන් කවුද වැරදි කියලා තීරණය කරන්නේ අපි? ඈ අපිට අපි වැරදි නම් අපිට උත්තරේ එන්න වෙනවා අතීත දැකපු රූප තියෙනවා කියලා හම්බ වෙනවා නම් මේ අපි ගාව තියෙන ප්‍රපංචයක් කෙලෙසයක් මිසක සැබෑවක් නෙමෙයි. කෙලින්ම අපිට හම්බ වෙන්නේ බොරුවක් තියෙනවා නම් ප්‍රපංචයක් තියෙනවා නම් කෙලෙසයක් තියෙනවා නම් මනෝ විඥානය හරහාම එන්නේ මනසින් උපද්දපු දෙයක්ම මිසක සැබෑවක් නෙමෙයි. කියලා උත්තරයක් හම්බ වෙන්නේ අපිට. තේරෙනවද? මේ මේ කියන එකේ ලොකු අර්ථයක් කියන්නේ යන්නේ මම. ඒ කියන්නේ මෙච්චර කල් හිත හර කුළු හරකෙක් අදින්නා වගේ මෙහි තියෙනවමයි තියෙනවමයි කියලා අදිනවනේ බාහිරට දැන් gedara කියලා සිහි කෙරුවොත් අපිට නෑ තියෙනවමයි කියලා අදිනවනේ හොඳට නුවණ තියෙන්න ඕන කොහෙද තියෙන්න බෑ එහෙනම් මේ gedara තියෙනවමයි කියලා සජීවී කියලා පෙන්නුවත් මනසම නේද උලුප්පල ගන්නෙ මේ තියෙන එකට තියෙන්න ඕනේ මොකද දැකපු දේ නිරුද්ධයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළානේ දැකපු දේ දැකීම පස්සේ ඉවර වෙනවා අතීතය නිරුද්ධයි කියලා අතීතය ඇහත් නිරුද්ධයි කිව්වනම් අතීත රූපයත් නිරුද්ධයි කිව්වනම් අතීත චක්කු විඥානය නිරුද්ධයි කිව්වනම් දැන් ඇහැ මුල් කාරණාව කරගෙන කිසිදු අත්දැකීමක් තියෙන්න පුළුවන්ද දැන් ඇත්තටම නිරුද්ධ වෙලා නම් නැති වෙලා නම් ඡේ වෙලා නම් ඇහැ මුල් කාරණාව කරගෙන මොනම අත්දැකීමක්වත් ඔයගලන්ට තියෙන්න පුළුවන්ද දැකපු බෑ එහෙම තියෙනවා නම් කෙලින්ම ගන්න පුළුවන් මේ ප්‍රපංචයක් කියන්නේ ප්‍රපංච කියන්නේ මොනවද තණ්හා මාන දිත්‍ති කියන කෙලෙස් වලට දෙලින්ම උත්තරයක් හම්බ වෙනවා මේ තමයි කෙලෙස් කියන්නේ. සසර දුකට ගෙනියන කෙලෙසේ මේ අපිට ඇති බවට හම්බ වෙන වස්තුව නෙමෙයි මේ කෙලෙසේ. මේකයි බුදුහාමුදුරු කෙලෙස කියන්නේ මේවට. අපි කෙලෙස් කෙලෙස් කියලා හිතාගෙන ඉන්නේ හිත කැපි වෙන රාග ස්වභාවයක් හරි දේශ ස්වභාවයක් හරි වෙන්න පුළුවන්. රාග ස්වභාවය දේශ ස්වභාවය කියලා එකක් ඉන්නේ රාග ස්වභාවයෙන් කරන්නේ නිමිති මෙහෙම නිමිත්තක් උපදින කතිය. දේශ ස්වභාවයෙන් කරන්නේ ඇති බවට උපදින එක. ඒ උපදපු නිමිත්ත අරමුණු කරගෙන ප්‍රතිසන්දියට යන්නේ අපි. ඒ කියන්නේ දැන් අපි ඔන දැකපු දේ නිරුද්ධයි කියන තැන සම්පාදනය කළා නෑ. අපි දැකපු එක තමයි සිහි කරන්නේ. සිහි කරනලයි මරණයෙන් පස්සේ ඉපදින්නේ. නේද? ඔය තැන හිස් නොවෙන්නේ ඒ හින්දායි. මං කියන එක තේරෙනවද? දැන් අපිට මුකුත්ම කතාවක් නැහැ. කිසිම රැකයක් නැහැ. ඒකාන්ත උත්තරයක් ලැබෙන්න ඕනේ. ඒකාන්ත උත්තරයක් ලැබෙන්න ඕනේ මොකද්ද? බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයේ අදහන්නේ නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන දේශනාව පිළිගන්නවා කියලා කියනවා නම් බුදුහාමුදුරු දේශනා කළා නම් අතීතය නිරුද්ධ වෙලා කියලා අතීතය නිරුද්ධයි මහණෙනි අතීත රූපය නිරුද්ධයි මහණෙනි චක්කු විඥානේ නිරුද්ධයි කියලා පෙන්වුවා නම් නැති වෙලා කියලා පෙන්වුවා නම් ඈ ක්ෂය වෙලා කියලා වැය වෙලා කියලා පෙන්වුවා නම් බිඳිලා කියලා පෙන්වුවා නම් එහෙනම් නැති වෙච්ච ක්ෂය වෙච්ච වැය වෙච්ච බිඳිච්ච අනිත්‍ය වෙච්ච දෙයක් ආයි කියනවා නෙමෙයිනේ. මේ කාරණා ටිකෙන්ම කිව්වේ නිරුද්ධයි කියන එකමයි. ඒකෙන් කියනවා හොඳ උත්තරයක් ඇති බවට හම්බ වෙන දේ කෙලෙසයක් කියලා පෙන්නනවා. අපිට. එහෙනම් මොනවාම හරි ඇති බවට හම්බ වෙනවනම් යම්තා ලකුණු දැකපු දේවල් තේරුම් කරගන්න එකදු සැවෙන්න මුලක් තරම් කරුණක් හරි තියෙන තාක් ප්‍රතිසන්දිය නතර වෙන්නේ නැහැ. මේ තමයි කෙලෙස්. ඔගොල්ලන්ගේ කෙලෙස් නියෝජනය වෙලා තියෙන්නේ අමුතු එකකින් නෙමෙයි මෙහෙම නිමිති උපදින ගතියෙන්. කෙලෙස් වලින් කරන්නේ මෙහෙම නිමිති උපදින එක. රාගයේ ස්වභාවය තමයි දැකපු කැමති රූපේ උපදින. Tamante රාගය හම්බෙන්නේ රූපයක් උපදින එකක් හම්බ වෙයි. ද්වේෂය කියන එකේ ස්වභාවය තමයි නිමිත්තක් උපදින. ඕගොල්ලන්ට ද්වේෂය හම්බෙන්නේ තරහකාරයෙක් හම්බ වෙයි තේන්නේ. නේද? මේ මෝහය හම්බ වෙන්නේ නැහැ. මෝහය කියන්නේ මෙහෙම දැකපු දේ ඇති බවට හම්බ වෙයි ඕගොල්ලන්ට. මෝහය කියලා හම්බ වෙන්න තියෙන්නේ ওই සිද්ධි ටික මිසක. මෙහෙම හම්බෙන නිමිත්ත මිසක රාග දේශ මොහ කියලා හම්බ වෙන්න තියෙන්නේ. මේ නිමිති වලින් තොර රාග දේශ මොහ කියලා එකක් තේරුම් කරගන්න හෝ නැති කරන්න හෝ හදනවා නම් ඒක වැරදි. තේරෙනවද? දැන් අපි හිතාගෙන රාගක් කිය දේශක් කිය මොහක් කිය නිබ්බාණන් කිව්වොත් මේ රාග දේශ මොහ කියලා නැති කරන්න රාග ස්වභාවය දේශ ස්වභාවය මොහ ස්වභාවය කියලා එකක් හිතට අරගෙන තියෙනවා. නමුත් රාග දේශ මොහ කියන ස්වභාවය විතරක් තනිව අපිට එන්නේ නැහැ හම්බ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම රාගය හෝ ද්වේෂය හෝ මෝහය කළා තියෙන්නේ මොකක්ද? එක්කෝ නිරුද්ධ වෙච්ච දෙයක් ඇති බවට පෙන්වලා මෝහය. නිරුද්ධ වෙච්ච දෙයක් ඇති බවට පෙන්වලා කැමැත ඇති කරවල ඇති. ලෝභ මෝහ. නිරුද්ධ වෙච්ච දෙයක් ඇති බවට පෙන්වලා තරහ ගස්සලා ඇති. මේ මේ තමයි ඒ කියන්නේ අපිට රළු තැනකින් තමයි රාගයක් නැත්නම් ද්වේෂයක් කියන ගතියක් සිහි කරන්ද ප්‍රකට වෙන්නේ. සියුම් තැනකට ආවම ඒකත් ප්‍රකට නැහැ. මේ නිමිත්තක් අපි කිමු නිකන් හීනෙන් පේනවා වගේ දරුවෙක් තියෙන ඉන්නවා නැත්නම් අපේ ගෙදර තියෙනවා කියලා විතරයි සිහි වෙන්නේ. මේ තමයි රාගදේශ මොහගේ කෘත්‍යය. රාගදේශ මොහ නිකන් පවතින්නේ නැහැ. නිකන් මොහේ ටිකක්. ඒකේ කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍යයටයි අපි රැවටෙන්නේ. එතකොට දැන් ඔන්න හොඳට තේරුම් කරගන්න ඕනේ අතීතය ඒකයි අර ධම්මටික ඥාණයෙන් කියන්නේ යම් වෙලාවක මේ රූප ගැටීම නිසා නාම ධර්ම පහළ වුණා නම් ඒ හේතුව නැති වෙනකොට මේක නැති වෙනවා කියන කාරණාව පෙන්වන ධම්මටිඥානය. එහෙනම් අතීතයේදී දැකපු සිද්ධියක් යමක් පෙනෙන්න හේතු ටිකක් වුණා නම් පෙනිලා හේතු නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා. කියන එක ධම්මටිඥානයෙන් පෙන්වනවා. තේරෙනවද? එහෙනම් ඊට පස්සේ අච්චා නිබ්බාන ඥානං හොති කියන්නේ එහෙනම් මේ ඇති බවට අහු වෙන මේ ටික තමයි හිඳගන්න ඕනේ නේද කියන උත්තරයකට ගෙනත් යනවා. මේ ටිකේ වෙනස් කරන්න දෙයක් නැහැ වර්තමානයක හේතු ගැටලා හට ගන්නවා කියන සිද්ධිය අයින් කරන්න දෙයක්වත් නැහැ අස් කරන්න දෙයක්වත් නැහැ දුරු කරන්න දෙයක්වත් නැහැ. ඔය ටිකේ. නමුත් මෙහෙම හටගෙන නිරුද්ධ වෙන දෙයක නිරුද්ධ වෙන බව නොපෙන්න ඇති බවක්ම හම්බ වෙනවනම් gedi පිටින් අපිට. දැන් බලන්න සිහි කළා ඔයගලන්ට කොච්චර ජීවිතේ රාග දේශ මොහ වශයෙන් යන්න පුළුවන් තාක් දුවන්නේ අපි අතීතයේ දැකපු સિદ્ધාන්ත අනුවම නෙමෙයිද කියලා. තමන්ට තමන් කියලාව සිහි කරගන්න ඉඩක් තියෙද කියලා බලන්න අතීතයේ දැකපු ඇහැ නිරුද්ධ වෙලා රූපේ නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා කියන තැනකින් තමන්ට ජීවිතය හම්බුනොත් තමන් කියලාව සිහි කරගන්න නිමිත්තක් හම්බ වෙයිද ඇහැ මුල් කරගෙන. ආධ්‍යාත්මික බාහිර පණවන්න බෑ. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අතීත කන නිරුද්ධ වෙලා ශබ්දේ නිරුද්ධ වෙලා සෝත විඥානේ නිරුද්ධ වෙලා නැති වෙලා අනාගත කන ශබ්දේ සෝත විඥානේ ඉපදිලා පච්චුප්පණහේ නිද්දිදා විරාග නිරෝධය කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස කටයුතු කරන්න. පච්චුප්පන්නහ අනිත්‍යයි. වර්තමාන හැත් තියෙන මේ දැන් හටගෙන නැති වෙන. කින සිද්ධිය. එතකොට දැන් හොඳට බලන්න මේ වගේම ස්පර්ශ ආයතන 6ම 6න් දැකපු අහපු දැනුණ කියන්නේ දිවට කයට නාසයට දැනුණු හිතෙන් දැනගත්ත අතීත සිද්ධි ටික ඔක්කොම නිරුද්ධ වෙලා නම් මොකද ඊටමත් ශේෂ වශයෙන් තමයි අනාගතය ආරම්භය යමක් එන්නේ අපිට අපි දන්නේ නැහැ මොකද අතීත සංකල්පනාවන්ගෙන්මයි අනාගතය කියන එකක් ගෙනියන්නේ. දැකපු දෙයක් සිහි කරලා මිසක අනාගතය කියන එකක් හරවන්නේ හදන්නේ. එහෙම නැතුව අතීත අත්දැකීම නොඋනේ නම් අනාගතය කියන එකක් ලැබෙන්නේ අපි මෙහෙම කිව්වොත් දැන් මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා ඊයේ ඔයගොල්ලෝ කොහෙද හිටියේ? උදේ. ගෙදර. දැන් ඊයේ උදේ කියපුව අතීතේනේ. අතීතේ. ඔයගලන්ට දැන් ආපහු හෙට නැත්නම් අද හවසට යන්න කියලා අනාගතයේ ලබා ගන්න උපකාර වෙන දැනුම මොකද්ද? ඊයේ කියපු දේ බලාගෙන නෙමෙයි යන්නේ. ඊයේ ගෙදරින් ඉඳන් ආවා කියලා අද මෙතෙන්ට ඉඳගෙන කියනවා. මෙතන ඉඳන් මම ගෙදරට යනවා කියලා ඒ නිමිත්තටම කියනවානේ. දැන් ගෙදර ඉඳන් ආවේ කියලා මෙතන ඉඳගෙන මෙතෙන්ට සාපේක්ෂව අතීතය කියලා කියන්නේ ගෙදර කියන නිමිත්තට. අනාගතය කියලා කියන්නේ ඕක තමයි. මම යන්නේ ගෙදෙට්ට. එකම නිමිත්තයි අනිතතර හරවලා තියෙන අපිව. නේ? එතකොට අතීතයේ පිරිසුදු වෙලා තිබුණ දැකපු දේ නිරුද්ධ වෙලා තිබුණත් ඕගොල්ලෝ එහෙම gedara කියලා දැකපු සිද්ධියක අත්දැකීමක් නැති වුණොත් යන්නේ කොහෙද? යන්න තැනක් නැහැ. ඕකටයි හැබැයි බය. ඒකයි බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි ගති ආගති ඇතිකල්ලි චුති උප්පත්ති හෝති. චුති උප්පත්ති වෙනවා. ගති ආගති තියෙන තාක් ඉපදීම මැරීම වෙනවමයි. ගති ආගති කියලා කියන්නේ ගති කියන්නේ යනවා ආගති කියන්නේ එනවා. gedara ඉඳන් ආවේ ගති ආගති. gedara ඉඳන් ආවේ ගති යන්නේ කොහට? gedarට. gedara ඉඳන් ආවේ යන්නේ gedettයි කියලා නිමිති ඇති තාක් ඉපදීම මැරීම හිස් නැහැ. ඔය විදිහටමයි දැන් gedara සිහි කළා යනවා කියලා යන්න හදනකොට මෙතන හිඳුනොත් මොකද වෙන්නේ? ඒ යෑමමයි යන්නේ කියලා උල්වසකවත් උපදී. දැන් මෙතන යන්න කියලා හදනකොට නිමිත්ත සිහි කළා. මෙතන විඥාණයට ඉඩ නැති වුණොත් මේ රූප මිටි මොකද වෙන්නේ? ඔය කියන්නේ වෙන තැනක් බැරි වුණොත් මේ අර පරදත්තුප ජීවි പ്രേත ලෝකේ කියන්නේ ద్వාර බාහුව තිත්තන්ති ආගන්තුවාන සකංගරං. ඒ කියන්නේ තමන්ගේ ගෙදර ඇවිල්ලා දිත්‍යුලින් චිරෝ කුඩේසු තිත්තන්ති සන්දි සිංගාටකේසුචේ ద్వාර බාහුව තිත්තන්ති ආගන්තුවා සකංගරං. ඒ කියන්නේ දිත්‍යුලින් එහා පැත්තේ ඈ තිරෝ කුඩ තිරෝ කුඩ කියන්නේ කුඩ කියන්නේ බිත්ති තිරෝ කුඩ කියන්නේ බිත්තියෙන් එහා ඈ ద్వාර බාහුව දුර කවුළු වල ඈ එතකොට ඔය හන්දිසිංගා ටික ඒ කියන්නේ ගෙදරට හැරෙන හන්දියේ ඈ ওই වගේ තැන්වල ඇවිල්ලා ඉන්නවා සකම් කරන් සිය ගෙදරට තමන්ගේ ගෙදරට එහෙම උත් යන්න වෙන්නේ ඒ වගේ තැනකට <laughs> ඒ යන්න වෙන්නේ කොහොම වුණොත් ගති ආගති කියන තාක් එතකොට ගති ආගති ඇති තාක්ම චුති උප්පත්තිය හිස් වෙන්නේ ඒකයි ගති ආගති කියන එක නැති වෙන්නේ නැහැ අතීතයේ තිබුණොත් අනාගතයේ තියෙනවා. අනාගතයේ තියනවා කියලා කියන්නේ අතීතයේ නිරුද්ධ නැහැ කියන්නේ. අතීත අනාගත නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද්ද? පච්චුප්පන්නේ වර්තමානයේ මේ නුවණ නැත්තම්. හරිද? එතනදී අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැන සම්පාදනය කරගන්නයි තියෙන්නේ. හිතලා ගන්න එකක් නෙමෙයි මම කියන්නේ තාම. තාම ප්‍රතිපදාවක් කිව්වේ නෑ මේ එකක්වත් හිතලා ගන්න බෑ. අතීතයේ සිහි කරන්නේ නැතුව අනාගතේ උපදවන්නේ නැතුව වර්තමානයේ යැපෙනවා. උපන් උපන් තැන යැපෙනවා කියන එක ගන්න බෑ කෙනෙකුට. වෙන්නේ නැහැ. සම්පාදනය කරගන්න ඕනේ ඒකට ක්‍රමයක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරපු භ්‍රමචර්යාවක් තියෙනවා. ඒකේ ගිහිල්ලා එතන ජීවිතේ පවතින විදිහට කරුණු සම්ප අපි කියමු ඒකයි Nirodhe Saatkala කියලා කියන්නේ. මෙතන සාත් කරලා ඉන්න ක්‍රමයක් තියෙනවා. ක්‍රමයකට ගිහිල්ලා මෙතන ඉන්නකොට වෙන සිද්ධියක් අතීතය නිරුද්ධ වෙලා කියලා Tamanට තේරෙනවා අනාගතයට තේරෙනවා උපදින උපදින ධර්මයන්ගේ යැපෙනවා. කියන එක ඉබේ වෙන්න ඕන එකක්. හිතලා කිව්වොත් අපි අතීතය සිහි කරන්න එපා. අනාගතය ගන්න එපා. දැන් වර්තමාන ජීවිතෙන්ද කියලා බෑ. එහෙම උණු කාමයක් නෑ. මේ ලෝකයක් නෑ. ලෝකයක ඉන්න කෙනෙකුට එහෙම බෑ. අතීතේ දැකපු අහපු දේවල් වලට ඔක්කොම නිරුද්ධයි කිව්ව ජීවත් වෙන්න පුළුවන් වේද? ගෙවල් දොරවල් අඹදරුවෝ රම්මසු මිල මුදල් පරිහරණය කරන මේ කරන්න බෑ. <laughs> එහෙම තැනක් නෑ. දැන් බය වෙයි එහෙම නිවන් දකින්න බැරි වේද කියලා. හැබැයි මේකයි. ඒ බඳු කෙනා ඒ කියන්නේ මුහුද ගොඩාක් ගැඹුරුයි. නමුත් වෙරළේ අඩිය වත්තේ මෙන්න නැති ඉඳලා යන්න තියෙන්නේ. ඒ වගේ නිබඳු ගැඹුරු තැනකට කිසි වෙහෙසක් නැතුව තමන්ව අරගෙන ඕන කාමයක් මැද්දේ ඉන්න කෙනෙක්. මේට වඩා දිලුණු කාමයක් මැද්දේ ඉන්න කෙනෙකුට උනොත් කිසි වෙහෙසක් නැතුව අනිත් අයටත් දෙන්නේ නැතුව තමන්වත් අරගෙන යන ක්‍රමයක් තියෙනවා බුදුහාමුදුරු දේශනා කරපු. ඈ බුදුරජාණන් වහන්සේ මනාවකට දේශනා කළ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව යනකොට එම බැරි නෑ ඕන කෙනෙකුට පුළුවන්. මම කියන්නේ ලෝකෙ තුල ඉන්න කෙනෙකුට කරන්න බෑ. එතකොට එයා ක්‍රමානුකූලව ලෝකයාගේ තියෙන මානසික මට්ටමින් වෙහෙසක් නැතුවම ක්‍රමානුකූලව ගෙවිලා. අර මම කියන්නේ වෙනදට දරුවෝ දිහා බලලා උඹලා තමයි මගේ දුක්ඛ සමුදය කියලා එලවන්න බෑනේ. නේද? ඒ දරුවන්ට තණ්හාව ඇති වෙනවා නම් තණ්හාව දුකට හේතු නම් උඹලා තමයි මගේ දුක්ඛ සමුදය කියලා එලවන්න බෑනේ. නමුත් තණ්හාව නැති වෙන ක්‍රමයක් ක්‍රමානුකූලව තියෙනවා. ඒ විදිහට වෙන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. විහෙසක් නැතුව වෙන්න අපි ඒක බලමු. එතෙන්ට එන්නයි මම මේ ගොඩාක් දේවල් කියනවා නේ මේ කියන කාරණා ටිකෙන් කියන්නේ එක දෙයක් ගැන. ඒ කියන්නේ ගොඩාක් වෙහසක් නැහැ මේ ශාසනේ. මණ්ඩපීය මිදන් දුක්ඛේ භ්‍රමචර්ය මහන්නේ මේ භ්‍රමචර්ය මිහිරි පැනක් වගේ කියන. මුල් ටික විතර යමවරු ඒ ටික තේරුම් කරගත්තොත් ඕන කෙනෙකුට එන්න පුළුවන් තනක් මේ තියෙන්නේ. ඈ ඔන්න දැන් මම ඉතින් ගත්තේ අතීතයේ තිබුණොත් තමයි අනාගතයේ තියෙන්නේ කියන එක පෙන්වන්න. ඒක පැහැදිලිද? පිළිගන්න පුළුවන් නේ. එතකොට අතීතයේ යම් වෙලාවක නිරුද්ධ වුණොත් අතීතයේ නිරුද්ධ වුණොත් අනාගතය කියලා පේන්නේ අතීත අනාගත දෙක නැත්තම් වර්තමානයේ වර්තමානය කියලා පණවන්න පුළුවන් කමකුත් නැහැ. වර්තමානයේ කියන්නේ මොකක්ද? අතීත අනාගත දෙකෙන් වෙන්කර. එතකොට තුන් කාලයෙන්ම තමන් මිදුණොත් එතකොට කියනවා ලෝකෝත්තරයි කියලා. මේ තුන් කාලය තමයි ලෝකේ පණවන්න පුළුවන්. ලෝකය කියලා යමක් හම්බෙන්නේ තුන් කාලය අනුවයි. අතීතයේ දැක්ක අනාගතේ දකින්න පුළුවන් දැන් දකින්නවා කියලා. අපිට දැක්කත් නෙමෙයි නම් නැත්තම් මම හිතියත් නෙමෙයි මම ඉන්නෙත් නෑ මම ඉන්නවත් නෙමෙයි කියලා තමන් පණව ගන්න බැරි වුණු තුන් කාලයෙන් එක කාලයකටවත්. තමන්ට දුකක් වෙන්නේද? තමා කියලා යමක් පණවන්න බැයි නම් පණව ගන්න බැයි නම් ඒක බහැර යමක් ගැන කවර කතාවද නේ? එතකොට මෙන්න මේ තුන් කාලය කියන එක අතහැරෙන ක්‍රමය තමයි නිබ්බාන ඥානය කියලා කියන්නේ. ලෝකෝත්තර කියලා කිව්වේ. ඒකයි ධම්මටිති ඥානය මුලින්ම හම්බ වෙන්නේ. හටගෙන නිරුද්ධ වෙන සිද්ධියක් තියෙන්නේ. දැන් බුදුහාමුදුරේ දේශනා කළ අතීත ඇහැ නිරුද්ධ වෙලා අනාගත ඇහැ ඉපදිලා නැහැ. වර්තමාන ඇහැ අනිත්‍ය. දැන් ওই තුනම අපිට පේන්නේ. තේරෙනවද? වර්තමාන ඇහැ අනිත්‍ය පේන්නේ නැති කමක් තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ මෙතනද ඇහැ එක්ක තියෙන කෙලෙසයක් තියෙනවා. හරිද? අනාගතය ඇහැගෙන කතා කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒකද මනස පිළිබඳ වූවක් නෑ. තම ඉපදිලා නැති දෙයක් ගැන හිතනවා කියන ටික මනස පිළිබඳ වූවක්. නෙමෙයි. ඉපදිලා නැති දේ ගැන හිතන විද්‍ය ඉපදිලානේ. නේද? ඒක වර්තමානයේකනේ. දැන් මේ එන මනස පිළිබඳ. නිරුද්ධ වෙච්ච ගේ ගැන සිහි කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒකත් මනස පිළිබඳ වූවක්. යම් පැත්තකින් ගත්තාම අද අපිට යම්ම අත්දැකීමක් හිතන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් හිතින් කියින් කිරින් කරන යම්ම දෙයක් තියෙනවනම් නිමිත්තක් තියෙනවනම් ඔක්කොම ප්‍රපංචයි ඔක්කොම කෙලෙස් ආයේ දැන් ওই ගොඩේ පිරිසුදු කරන්න එකක්වත් නෑ අපි දැන් හිතාගෙන හිටියේ මෙච්චර කල් අපි මේ ඇසුරු කරපු ගොඩේ හොඳ ඒවත් ඇති නරක ඒවා විතරයි අයින් කරන්න ඕනේ කියලා නේ එහෙම නේද හොඳට ගන්න. ඒ කියන්නේ එක නිමිත්තක් තිබුණා නම් ඇති සසරට යන්නේ. කෙලිස් කියලා 아무ත් එකක් ඕනේ මරණාසන්න මොහොතේදී. සමහර විට අවුරුදු කෝටි ගාණක් පැහැෙන අවීචයට වැටෙන්නයි තියෙන්නේ. එහෙම නිමිත්තක් වෙන්නේ. ඒද හොඳ නරක නිශ්චයන නිමිත්ත අල්ලගෙන ප්‍රතිසන්දි වශයෙන් යනවා. එයාට අහුවෙන නිමිත්ත තිබුණා නම් ඇති කෙලෙස් කියන්නේ ඒක අල්ලගන්න ප්‍රතිසන්දි වශයෙන් යන්න දැන් විනිශ්චය කරන්නේ මේකේ මේ නිමිත්ත අල්ලගත්තොත් ඉපදිලා අවුරුදු කෝටි ගණන් කවිචේ දුක් විඳින්න වෙයිද කියලා හිත හිතා ඉන්නවද? මොකද තණ්හාව කියන එක දුකට හේතුව තණ්හාව කියන්නේ ඒ කියන්නේ ඉපදින්නේ තණ්හාව නිසායි කියන සිද්ධිය අද අපි තියෙන තැනින් අපි දකින මට්ටමින් තීරණය කරන්න බෑ. අපිට පේන ටිකෙන් තණ්හාව කියන එක තීරණය කරන්න පුළුවන්කම නෑ. ඇයි ඒ? එහෙම බෑ කියන්නේ. දැන් අද අපි තීරණය කරන්නේ අද අපිට තියෙන ටිකන්නේ. හොඳයි. අපි බලාපොරොත්තු නොවිච්ච දෙයක් හෙට ලැබුණා. ඒකට තියෙන තියෙන තණ්හාව තණ්හාවක් දැම්මම නැති කෙරුවයි කියලා අද අපිට සාක්ෂියක් තියෙනවා. අද තියෙන දෙයට තණ්හාව නැති වෙන්න පුළුවන්. හෙට හම්බ වෙන දෙයට තණ්හාව නැති කෙරුවා කියලා සාක්ෂියක් තියෙනවා. හොඳයි බ්‍රහ්මයේ මට්ටමේ හැක්කනක් ලැබුණොත් ඕකට තණ්හාව නැහැ කියලා අපිට කියන්න ශක්තියක් තියෙනවද? නැහැ. එහෙම එකක් නෑ. තණ්හාව කියන එක නැති වෙන්න නම් අතීතය අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය නිරුද්ධ වෙච්ච නිසා එහෙම ධර්මයක් හම්බ නොවෙනකම නිසාම තණ්හාව නැහැ කියන්න පුළුවන්. නමුත් අතීතයේ අනාගතයේ තියෙනවා අනාගතයේදී ඇහැ ලැබෙන්න හේතු තියෙනවා. එදාට ලැබෙන ඇහැට තණ්හාව නැහැ කියලා කියන්න හේතු නැහැ. අර මම කියන දැන් අපි කියමු මම අර මේ ඉස්සෙල්ලත් මතක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට අද තියෙන නිම්මෙන් තණ්හාව නැහැ කියලා අපේ මනස දිහා බලලා තමයි ගොඩක් දෙනෙක් තීරණය කරන්නේ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි කියමු සමහර විට අපි බණ භාවනා කරනකොට සමහර විටක රාගාදී අරමුණු එන්නේම නැති වෙන්න පුළුවන්. සමහර විට තරහාවක් එන්නේම නැති වෙන්න පුළුවන්. අපිට හිතෙනවා දැන් නම් හරි. දැන් මට තරහා එන්නේ නැහැ. ඈ මට දැන් ලෝභකමක් එන්නේ නැහැ. දැන් ඉතින් මේ යම් මට්ටමකට ඇවිල්ලා තමයි කියලා වුණත් හිතෙන්න පුළුවන්. නේද? නමුත් තණ්හාව කියන එක නැති පමණකින් දුක නිරුද්ධ වුණා. නිවන් දැක්කා. සසර නිරුද්ධ වුණා කියලා කියන්න බෑ. මොකද තණ්හාව නැති වුණා කියන එක අද අපේ මට්ටමට මිසක් අපි මේ කියන්නේ. ඕකද කියන්නේ තණ්හාව නැති වුණා. තණ්හාව නැති වෙන්න පුළුවන්. නමුත් තණ්හා අනුශේ නැති වෙලා නැහැ. ඈ තණ්හා අනුශේ කියන එක බොහොම සිව් සිද්ධියක්. ඔකදී මම අර මතක් කරන්න දැන් අපි කියමු දැන් අසුචි යැච්චරෙන පණුව ගහපු ගහක් හරි වැලක් හරි තිබුණොත් අපි තණ්හා කරනවාද? කැමති වෙනවද? අපි හොඳට දකින්න ඕනේ දැන් මේ කැමති වෙන්නේ නැත්තේ ඒකට ඊට වඩා හොඳ මට්ටමක් අපිට තියෙන නිසා. මේ ඉන්න මට්ටමට හිත තබලා අපි ඒකට කැමති නැත්තේ. මම අර කියන්නේ බැරි වෙලා අපි යම් දවසක මහ විශාල පර්වතයකින් වැටෙන්න වගේ ගියොත් උඩක ඉන්නකොට හුළඟක් ආවා. වැටෙන්න හදනකොට අසුචි වැක්කිරෙන පණුව ගහපු වැලක් එතන තිබුණේ. එල්ලෙන්නේ නැද්ද වැලේ? අසුචි බලනවාද? දැන් මේ කැමැත්තක් නැත්තම් ඒ අතරින්න බෑ. දැන් තණ්හාව නැතිනම් අල්ලන එක කැමැත්ත නෙමෙයිද? ඈ කැමැත්ත කියන එක ඉදිරිපත් වෙන්නේ ක්‍රියාවත් එක්කමයි. ඒ වෙලාවේදී අල්ලන ගතියම කැමැත්ත. දැන් ඒ වගේ ලොකු කරදරයක් වුණාම තමයි තණ්හාව කියන එක ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ යමක් අල්ලන ගතියෙන්ම තණ්හාව කියන තරමට නියෝජන වෙලා මේ තණ්හාව. ප්‍රතිසන්දී වශයෙන් නිමිත්තක් අල්ලන ගතියම තණ්හාව කියන තැනට එනවා මිසක අපිට වගේ මේ ගොඩාක් දේවල් කැමති කැමති කිය කියා මේ සින්දු කිය කිය ඉන්න මට්ටමකට එන්නේ නැහැ තණ්හාව. දැන් අද තමයි අර දේවල් කැමති ඕකට කැමැත්ත ඕනේ කියලා අපිට කැමැත්ත හිතලා අයින් කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. තේරෙනවද? අර වෙලාවේදී කැමැත්ත ඉපදිනකොට අපි ඒ කැමැත්ත වෙන දින කෘත්‍ය ටිකක් වෙලා ඉවරයි. නේ ඉතින් අපි කැමති නැත්නම් ඒකත් ඔන්න එවෙලිත් අල්ලන්න තිහිටියොත් ප්‍රපාතක වැටේ නමුත් එහෙම ඉන්නවද අර අසුචි ටික නම් අතහොද ගන්න පුළුවන් කියන වගේ මට්ටමකින් හරි තීරණය කළා හරි එල්ලෙන්නේ නැද්ද එල්ලෙනවා එතකොට දැන් මෙතනදී මේ මට්ටමේ ඉන්නකොට ඒ වගේ අසුචි වලක් එහෙම එල්ලලා තිබුණොත් මොකද කරන්නේ ගෙනාපු කෙනාට දැනලා <laughs> නැත්නම් අම්මෝ කියලා තමයි අහකට පයින් එදාටත් ওই වගේ අහකට පයින්නවා අපි දැන් මේ අසුචි වල එල්ලලා තියෙනවා බලන්න දැන් ක්‍රියා දෙකක්. අර වගේ දැනකදී වැල අල්ලගන්න එල්ල පයින්නෝ මෙතෙන්දී වැලෙන් අහකට පයින්නෝ මේ ඉන්න භූමියට සාපේක්ෂව. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ වගේ අවස්ථාවකට ඒ වගේ අවස්ථාවට දෙකේදීම එක වගේ මානසික මට්ටමක් හිටින් එපා නම් එපාමයි කියන තරක ඉන්න පුළුවන් නේද? ඒ කියන්නේ මම මේ උපමාවක් කියන්නේ තණ්හාව කියන එක අන්න ඒබඳු මට්ටමක ඔබට ගිහිලා ජීවිතවලට තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ යමකට කැමති වෙනවා කියන ගතියෙන් තීරණය කරන්න බෑ තණ්හාව කියන. ඕ ඒ තණ්හාව දෙකට බෙදෙනවා. මේ නිදිමතද? තණ්හාව දෙකට බෙදෙනවා සමුදාචාර තණ්හාව සහ වටමූලික තණ්හාව කියලා. සමුදාචාර තණ්හාව ගැන විතරයි අපි ඔය අද දන්නේ. ඔය සමුදාචාර තණ්හාව තමයි දැන් අපිට හොඳට ප්‍රකටයි අපි තණ්හාව තමයි අපි ගෙවල් වලට අපේ කැමැත්තක් තියෙනවා දරුවන්ට මිල මුදල් වලට කැමැත්තක් තියෙනවා කියලා රළුවට කැමැත්ත ගතියක් අපිට තේරෙනවනේ. ඒක සමුදාචාර තණ්හාව. සමුදාචාර කියලා කියන්නේ මේ ආයතන වල හැසිරීම වශයෙන් ඇතිවන තණ්හාව. ওই තණ්හාවට කියන්නේ රූප තණ්හා, සද්ද තණහා, ගන්ධ තණහා, රස තණහා, පුට්ටබ්බ තණහා, ධම්ම තණහා කියලා. නමුත් ඊට පස්සේ තියෙනවා කාම තණ්හා, භව තණහා, විභව තණහා කියලා වට්ටමූලික තණ්හාවක්. ඔය තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ වගේ චූටි තැනකින්. එයාගේ ගතිය පෙන්නේ මෙහෙම පමුණුවන බවම එයාගේ ගතිය. කාම භූමියට පමුණුවන ගතියම ඒ නිමිත්ත අල්ලගන්න ගතියම ප්‍රතිසන්දියට යොමු කරන කෘත්‍යම එයා කරලා එයා නියෝජනය වෙන්නේ ඒකේ. දැන් මේ මේ රළු තැනින් තමයි අපිට මේ මට්ටමින් අපිට හිතලා වෙනස් කරගන්න පුළුවන්. නෑ නෑ මේ තණ්හා කරන්න ඕනේ නෑ කියලා හරි කරන්න ඉඩක් තියෙනවා තමයි. අරකෙදි එහෙම ඉඩ නෑ. අර වැටෙන් යනකොට අල්ලගන්න ගතියම කැමැත්ත. නියෝජනය වුණා වගේ තැනකින් තමයි තණ්හාව කියන එක නියෝජනයේ වෙලා තියෙන්නේ. ඉතින් මම එතෙන්දි ගත්තේ මෙතනදී අපිට මේ තණ්හාව නැති කෙරුවා කියලා යම් කිසි කෙනෙකුට කියනවා නම් කියන්න තියෙන එකම හයිය තමයි අතීතයේ අනුව ගිය ස්කන්ධය මෙයාට නිරුද්ධ නිසා සීන නිසා අතීතය අනුව තණ්හාව නැති කරා කියන හයිය තියෙනවා. අනාගත ස්කන්ධය තව ඉපදිලා නැහැ. කලම සිද්ධි නැහැ. ඒ හින්දා එහෙම එකක් නැහැ. වර්තමාන උපදින ධර්මිය අනිත්‍ය දකින්නවා කියන තැන තියෙන හින්දා තණ්හාව නැහැ. මෙයා මේ හම්බ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ අතීත නිරුද්ධ වෙච්ච බව අනාගත නිරුද්ධ බව පච්චුප්පන ස්කන්ධයේ අනිත්‍ය බව කියන තුන් සිද්ධාන්තයේම පිහිටි මනසක් තියෙන නිසායි තණ්හාව නැත කෙරුවා කියන්න බලය තියෙන කෙනෙකුට. ඔහොම තැනකින් නම් පුළුවන්. මොකද අතීතය කියලා ලෝකය කතා කරොත් එයාට තියෙන මෙච්චරනේ. එයා ඉන්නේ මෙහෙම තැනක ඉන්නේ. ඒ හින්දා තණ්හාව කියන එකට එන්න දැනක් නැහැ. ඉඩ නැහැ. අතීත තණ්හාවකට එන්න ඉඩ නැහැ. මොකද ඒ ස්කන්ධයන්ගේ නිරෝධයම සාර්ථක කරලා. අනාගත ධර්මයේ නූපදින බව සාර්ථක කරලා. වර්තමානයේ උපදින ධර්මයේ නැති වෙනවා කියන තැන සාර්ථක කරලා. දැන් මේ බල බල හිත හිත ඉන්නවනේ මේ ඈ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කිය මේ හිත හිත සින්දු කිය ඉන්නව නෙමෙයි. මේ දැන් සාත් වෙන සිද්ධියක් කළා තියෙන්නේ. ඒ හින්දාම බය නැතුව කියන්න පුළුවන් කීනා જાති. ආයි උපදීම ඉවරයි. ආයි උපදින්නේ නැහැ. මොකද තණ්හාව උපදින්න යමක් හේතු නම් යමක් ප්‍රත්‍ය නම් ඒ හේතුද ප්‍රත්‍යද නැති වෙලා. තණ්හාව උපදින්නේ මොකේද? යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ එහෙ. යමක් ලෝකේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය තියෙන තණ්හාව උපදින්නේ ඒකේ. මොකද්ද ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය? චක්කු ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා කරනා උපජ්ජමන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති රූපං ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා කරනා උපජ්ජමන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති චක්කු විඥාන ලෝක කියලා මේ ආයත ටික ඔක්කොම කියනවනේ සතිපට්ඨාන කියනවා නේද අහලා තියෙනවද 10 ගොඩවල් 6ක් වෙනවා 10 ගොඩවල් 6ක් 10 ගොඩවල් 6ක් හරියට නේ 6 ගොඩවල් 10ක් කිව්වත් එකයි 6 කොටවල් 10ක් ඉවත් එකයි 10 කොටවල් 6ක් ඉවත් එකයි නේ. මොකද ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, චේතනා 6යි, තණ්හා 6යි, විතක් 6යි, ਵਿਚාර 6යි. කියලා ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන 6 හරහා කරුණු 10 ගානේ 60ක් පෙන්වන බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන තැන. මේ තැන් 60 තමා කෙරෙහිලා නොදකින කෙනාට පුළුවන් තණ්හාව නැති කෙරුවා කියලා සිංහනාද කරන්නේ. ඇයි? තණ්හාව ඇති වෙන්න යමක් හේතු නම් ප්‍රත්‍ය නම් ඒ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ අනිත්‍යයක් දකින්න. ඇයි? අතීතය හැ නිරුද්ධ වෙලා. ඈ ඒ කියන්නේ අතීත ගොඩවල් 60 නිරුද්ධ වෙලා. අනාගත 60 ඉපදිලා නැහැ. වර්තමාන 60 ඉපදි නිරුද්ධ වෙලා කියලා දකින්න දැනක මනස. ඉතින් තණ්හාව වෙන්න හේතු නැහැ කියන්නේ ඒ හින්දා. දැන් මේ වුණ පුනා නිරුද්ධ වෙච්ච අතීතයේ ඇති බවටම ලෝකය හදාගන්න. ඒ තුලින් අනාගතයේ මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා දෙවනි ලෝකයකට හදාගන්න. වර්තමානයේ ඇස් දෙකම අන්ධ වෙලා ඉන්න අපිත් කියනෝනම් තණ්හාව නැති කෙරුවා කියලා මේක හරි පුදුම තැනක්. තේරෙනවද මේ කියන්නේ? අද අපි කෙනෙක් තණ්හාව නැති කෙරුවා කියලා කියන්න බෑ. තණ්හාවේ gati අඩු වෙච්ච තැනකින්. ද්වේෂය අඩු වෙච්ච තැනකින්, මොහය අඩු වෙච්ච තැනකින්. මොකද බලන්න සිහි කරලා Tamanට මෙහෙම නිමිති අහුවෙන්නේ නැද්ද කියලා. Tamanට මෙහෙම අනාගතය අහුවෙන්නේ නැද්ද කියලා. වර්තමානයේ මේ ඇහැ ඇස් නොපෙනෙන ගතිය නැද්ද කියලා බලන්න. නේද? එහෙම මෙච්චර මෝඩකමක තියාගෙනත් ඉපදීම නැති කෙරුවා නම් ඔක්කොම නිවන් දකින්න නැති වෙයිද? ඇයි ඔක්කොගේ මනස මෙහෙම දැනක නැද්ද? කියනවා. මං කියන එක තේරෙනවද? තේරෙනවා. එතකොට මෙතනදී මේ අම්මලා ගැඹුර වැඩිද බණ? ටිකක් නිදිමතෙන්ද පොඩි විවේකයක් දෙන්නද? මොකද මම බණ කියනකොට අම්මලා අපි පොඩි කාලේ අපිව නිදි නිදි කරවන්න අර අම්මලා නැලවිලි ගිය කියනවා වගේ. දැන් අම්මලා නිදා ගන්න ආමුදුර නැලවිලි ගිය. ඒක මේකත් මේ වෙලා තියෙනවා. එහෙම වෙලා නම් වැඩක් නැහැ. දැන් මේ අවදි වෙන්න කියන්නේ. මම ඔය ටිකක් නිදිමත යන්නවා කියන්නේ. ඔව් ඒක හරි අපි දන්නවා. මොකද හැබැයි ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම අර හැමදාම කියන්නේ අපේ මේ උපාසක මහතුරු උපාසකම්මල බොහොම ශ්‍රේෂ්ඨයි ඒකතකි. මොකද ලෝකයේ අරමුණු බැති බැරි වුණත් මේ බනෝල අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්න වර්තමානයේ අනිත් වෙනවා කියලා දැනගන්න. දැන් මේ කතා කරන බන වචන තියනවානේ බලන්නකො කාටවත් මතක තියෙනවද කියලා සිහි කරලා ගන්න. ලෝකයේ අරමුණු නම් ලෝකයේ අරමුණුත් ওই විදිහට වුණා නම් ඇත්තටම ගොඩ. සිහි කරලා ගන්න බෑ මොකද අතීතේ මතක නැහැ නිරුද්ධ වෙනවා. අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ අනිත් වෙනවා. නමුත් කර්මෙට නගින්න තියෙන ඉනිමග වට ගන්නවා වගේ බන ටිකේමයි අනිත්‍ය දකින්නේ. ඈ මේ කියන බලදහන් වල අනිත්‍ය දකින හින්දා ඒකත් දැරිලා. එහෙම නෙමෙයි. ඔක මාරු කරගන්න. දැන් ලෝකයේ අරමුණු දකින්නවනේ. ඒකටයි මේ කියන්නේ මේ ඔක්කොම දේවල් වලට නෙමෙයි. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමිනේකට එක්තරා දේවතාවෙක් ඇවිල්ලා කියනවා යතෝ යතෝ මනෝ නිවාරය කියලා. ඒ කියන්නේ යම් යම් තැනක මනස උපදීද උපදින උපදින තැන මනස නිවාරණය කරන්න කියනවා මේ දෙවියා. එහෙම කළා දුකක් නැති තැනට එන්න. මේ සුගතියකට එන්න කියනවා දෙවියා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔකට කියනවා උපදින උපදින තැන මනස නිවාරණය කරන්න එපා. කුසල ධර්මයන්ගේ මනස නිවාරණය කරන්න එපා. අයෝනිසෝ මනසිකාරය වෙන හැම දෙයකම මනස නිවාරණය කරන්න කියලා ඔක බෙදනවා. <laughs> මේ උපදින දැන් අර දිව්‍ය කියපු දේ තමයි කරන්න හදන්නේ අම්මලානේ. නෑනේ ඒකත් කරන්නේ ඇයි ලෝකෙ ටික ඉතුරු කරනවනේ. දැන් අපි ආපහු පොඩ්ඩක් කතා කරමුකෝ. ඒතකොට දැන් කොතෙන්ද අපි කතා කරන්නේ? මතකද? ඔය මං කියන්නේ නිකන්ද පණේ නැගරිච්ච දකින්නවා කියන්නේ. අපි කතා කරුවේ තණ්හාව ඇති වෙන යමක් හේතු නම් ප්‍රත්‍ය නම් ඒ ධර්මයේ නැති කරන්නේ නැතුව තණ්හාව නැති කෙරුවා කියලා කියන්නේ යම් කෙනෙකුට හයියක් නැහැ බය නැතුව සිංහනාදයක් කරන්න පුළුවන්. රහතන් වහන්සේලා බය නැතුව ඉපදෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? තණ්හාව ඇති වෙන්න තියෙනවා නම් යමක් හේතු නම් යමක් ප්‍රත්‍ය නම් ඒ ධර්මයන්ගෙන් මිදිලා ලෝකෙන් මිදිලා ලෝකේ නිරුද්ධයි ඈ මොකද්ද තණ්හාව ඇති වෙන්න පුළුවන් දේ කියලා තමයි මම විස්තර කරගෙන හිටියේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයක් තියෙන නම් ඒකටයි තණ්හාව ඇති වෙන්නේ කියලා ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන්නේ මොකද්ද කියලා තමයි මේ ආයතන හය හරහා මේ කාරණා 60ක් එන්න මෙන්න මේ ටික. මෙන්න මේ අතීත 60 අනාගත 60 වර්තමාන 60 කියන මේ ටික නැති. එදාට සංහව නැති වෙනවා. ඔන්න දැන් තාම මම අදාළ ආපු කියන්න ඕනේ දැන් කිව්වේ නැහැ. මේ ටිකෙනුත් කිව්වේ තණ්හාව කියන එක නැති කෙරුවා කියලා මේ තේරණකින් කියන්න බෑ. කියන්න පුළුවන් මෙන්න මේ ධර්මතා ටික අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකින් දකින මට්ටම සාත් කරපු කෙනාටයි මේක බය නැතු කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ තැනට සාත් වෙන්න අපිට එක කාරණාවක් ඕනේ. නේ දැන් කතා කරපු ටිකෙම අපිට හම්බ වෙන්න ඕනේ ටික. මොකද්ද? දැන් අපිට හම්බ වෙන්න ඕනේ වෙන මුකුත්ම නෙමෙයි මම අර මුලින් කිව්වේ මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියේ අපි දන්නා